හොඳයි එහෙමනම් සාවධානව හොඳින් අහන්න විශේෂයෙන්ම එයාගේ මේ භාවනාවේ අඩුපාඩු සකසා ගැනීම සඳහා මෙම දේශනාව ඉදිරිපත් කිරීමට අප බලාපොරොත්තු වෙන්නේ විදර්ශනා ඥාන පිළිබඳව මේ විදර්ශනා ඥාන පිළිබඳ දීර්ඝ විස්තරයක් කිරීමට මේ කාලය කොහෙත්ම දැන් අවකාශ දෙන්නේ නැහැ. ඊට සරල හැඳින්වීමක් පමණයි අප ඉදිරිපත් කිරීමට අදහස් කරනු ලබන්නේ. විදර්ශනා ඥාන 16ක් තිබෙනවා. නිවන් ලැබීමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් මේ විදර්ශනා ඥාන 16 ඇති කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි. පළවෙනියෙන්ම තියෙන ඥාන තුනක් මූලික විදර්ශනා ඥාන ඇති කර ගැනීම සඳහා ඒ ඥාන තුන අවශ්‍ය වෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය, පච්චේ පරිග්‍රහ ඥානය, සම්මසන ඥානය. මේ ඥාන තුනක්. නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ නාමයයි රූපයයි වෙන් වෙන්ව වෙන් වෙන්ව දකින්න පුළුවන් නුවණ. තමන්ගේ ශරීරය ගත්තොත් ඒක රූපය කියලා ගන්නට පුළුවන්. සිත ගත්තොත් නාමය කියලා ගන්නට පුළුවන්. සිතේ තියෙන වේදනා, සංඥා, සංඛාර, විඥාන මේ ඔක්කොමත් නාම ස්කන්ධයට ධර්ම. ඒ නිසා භාවනා කරන අය විසින් මේ නාම රූප දෙකක් හැර මෙතන සත්‍යයක් නැතය, පුද්ගලයෙක් නැතය, ආත්මයක් හෝ පුද්ගල ස්ත්‍රිය පුරුෂය කියා කියන කෙනෙක් නැත්නම් මම කියලා ආත්මයක් කියලා දෙයක් නැති බව අවබෝධ කරගන්නට ඕනේ. අවබෝධ කර ගැනීම සඳහා මේ මේ නාම රූප දෙකක් පමණයි තියෙන්නේ කියන කරුණ පැහැදිලිවම Tamanට පෙනී යන්නට ඕන. එහෙම පෙනී යනකොට Tamanගේ ශරීරයේ දේශ බලලා මේක තමයි මගේ ශරීරය සිත දිහා බලලා මේක තමයි මගේ නාමය. ඕනනම් සිතේ තියෙන බෙදීම් බලන්න පුළුවන් මේ වේදනාව, මේ සංඥාව, මේ සංඛාර, මේ විඥාන. මේ කොටස් ටික දිහා බලලා මේ දෙක හැර තව මොකක් හරි මම කියන්න මගේ ආත්මය කියලා ගන්නට දෙයක් තියෙනවද කියලා බලන්න සමාධිය. එහෙම බලනකොට Tamanට තේරෙන්න ඕන නාමයක් තියෙනවා, රූපයක් තියෙනවා. ওই දෙක හැර වෙන මොකක්වත් මෙතන නැහැ කියලා. එතකොට යම් කෙනෙක් මෙතන මම කියලා කෙනෙක් සිටිනවා කියලා හිතනවා හිතනවනම් මගේ ආත්මය කියලා හිතනවනම් ඒකත් නාමයක් සංදේතය ධර්මයක්. ඒකත් සිටවිල්ල. තමන්ගේම නාම ධර්මයක්. එතකොට මෙතන මම කියලා කෙනෙක් ඉන්නවද නැද්ද කියලා බලනකොට තමන්ට තේරෙනවනම් මම කියලා කෙනෙක් ඉන්නවා මෙතන කියලා ඒකත් සිටවිල්ලක් පමණයි. මම කියලා කෙනෙක් නැහැ කියලා තේරෙනවනම් ඒකත් සිටවිල්ලක් පමණයි. මේ නාම ධර්ම මේ රූප ධර්ම ඇති වෙනවා පවතිනවා නැති වෙනවා ඔච්චරයි තියෙන්නේ. ඔන්න ඔය தත්ත්වය හරියට අවබෝධ කරගන්න ඒ අවබෝධ කරගන්නකොට නාමයේ වෙනයි රූපයේ වෙනයි කියලා සිතින් නාම රූප දෙක දෙපැත්තට අයින් කරන්න. අයින් කළාට පස්සේ හිස් භාවයකට ශූන්‍ය භාවයකට සිතපත් කර ගන්නට පුළුවන් සමාධිය ප්‍රඥාව දිනු කෙනෙකුට. මේක විස්තර වශයෙන් අපි කලින් පැය දෙකක දේශනාවක් නාම රූප ගැන කතා කරලා තියෙනවා ඒක අහන්න අපි මේ කෙටි හැඳින්වීමක් කළේ. ඊළඟට පච්චේ පරිග්ඝා ඥානෙ. පච්චේ පරිග්ඝා ඥානෙ කියන්නේ මේ නාම රූප සංඛ්‍යාත පංචස්කන්ධ ලෝක ධර්මයන් ඇතිවීම සඳහා හේතුපාදක වූ කරුණ දන්නා නුවණ. ඒ කියන්නේ මේවා ඇති වෙන්නේ මේ මේ හේතුන් නිසා කියලා කරු ඒක අවබෝධ කරගන්නවා. දැන් Tamange රූපය ගත්තොත් එහෙම මේ රූපේ ඇති උනේ කොහොමද කියලා Tamanට පේන්න ඕන. අර කර්ම චිත්ත ඊත්වාහාර කියලා ප්‍රධාන වශයෙන් හේතු හතරක් පොත්පත්වල දක්වලා තියෙනවා. ඒකෙදි Tamanට තේරෙනවා එකපාරටම මේ ආහාර නිසා මේ රූපේ පවතිනවා. ඒ වගේම ඉත්තු නිසා ශීත උෂ්ණ දෙක නිසා මේ ශරීරය පවතිනවා. Tamanගේ සිත නිසා මේ ශරීරය පවතිනවා. ඒ වගේම කර්මය නිසා මේ ශරීරය පවතිනවා. එතකොට මේ මේ කියන හේතුන් නිසා හටගත් ඵල ධර්මයක් මේ රූපය කියන එක. එතකොට මේ හේතයෙන් හටගත් ඵල ධර්මයකට හේතුන් නිසා හටගත්ම දෙයක් බැවින් මම කියන්නට මගේ කියන්නට මගේ ආත්මයක් කියන්නට කිසිසේත්ම සුදුසු නෑ හේතුව හේතුන් නිසා මේවා හටගෙන තියෙන හේතුඵල ක්‍රියාදාමය අන්න ඒක තේරුම් ගන්න රූපස්කන්ධය පිළිබඳව. දැන් වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේ නාමස්කන්ධය. මේ නාමස්කන්ධයේ වේදනාව, සැප, දුක්, මඳහත් වේදනා කවරක් හරි. මේ වේදනාව මමද මගේ එකක්ද කොහොමද ඇති වෙන්නේ කියලා බලන්නට ඕනේ. බලනකොට Tamanට තේරෙනවා යම් කිසි සුඛ වේදනාවක් ගෙන දීමට හේතු කරුණක් ආවා. කරුණ ටිකක් එකතු වුණාට පස්සේ සුඛ වේදනාවක් ගෙනෙනවා. යම් කිසි දුක්ඛ වේදනාවක් ගෙන දීමට හේතු කරුණ ටිකක් ඇති වුණාට පස්සේ දුක්ඛ වේදනාවක් දැනෙනවා. තමන්ට ඕන විදිහට නෙවෙයි ඒක ඇතුවන්නේ තමන්ට ඕන විදිහට නෙවෙයි පවතින්නේ තමන්ට ඕන විදිහට නෙවෙයි නැතිවන්නේ දැන් අපි උදාහරණයක් කරමු දුක් වේදනාවක් කියලා තමන් කොහෙත්ම කැමති නැහැ මේ ශරීරය තුලින් දුක් වේදනා ඇති වෙනවට තමන් කැමති නැති වුණාට ඒක හරියන්නේ දුක් වේදනා ගෙන දෙන හේතු ආවට පස්සේ දුක් වේදනා ඇති වෙනවා මොනවද මේ හේතු හේතු දකිනකොට Tamanට තේරෙන්න ඕනේ මේ මනස ගිහිල්ලා ස්පර්ශ කරනවා. ඒ කියන්නේ ඇහැට රූපයක් දැකලා වේදනාවක් එනවා නම් සැප හරි දුක් හරි මඳහත් වේදනාවක්. ඇහැට රූපේ පෙනිලා ඒ පිළිබඳ දැනීමක් අපට ඇති වෙන්න ඕනේ. ඉතින් මනසින් ස්පර්ශ කළේ නැත්නම් මේ රූපය ඒ ඒ රූප පිළිබඳ අපිට කිසිම වේදනාවක් ඇති වෙන්නේ. අපි හිතමු තෝම ලස්සන කෙනෙක් දැන් ලෝකේ ඉන්න තරුණයෙක් හරි තරුණියක් හරි කිය ඕනෑම කෙනෙකුට සිත ඇදිලා යන ආශාව ඇති වෙන කෙනෙක් කියලා හිතනොත් නම් ඒ කියන්නේ පුරුත්ජන භූමියේ සිටින කෙනෙකුට. එතකොට ඒ රූපේ දැකලා නැත්නම් අහලත් නැත්නම් ඒ ගැන තමන් ගැන කිසිම සිතීල්ලක් ඒ ගැන ඇති වෙන්නේ ඉඩක් නැහැ. එතකොට කිසිම රාගයක්වත් ආශාවක්වත් වේදනාවක් අකමකක්වත් එන්නේ නැහැ. නැත්නම් හිතලා බලන්න තමන්ගේ තරහකාරයක් ඉන්නවා කියලා. මේ තරහකාරයා ගැන තමන්ගේ සිත තුළ සිතීල්ලක් ඇතුනේ නැත්නම් තරහකාරයව ඉන්න දිහාක පැත්තක ඉඳී. නමුත් තමන්ට කිසිම ආකාරයෙන් ගැටීමක් දුකක් මොකක්වත් එන්නේ නැහැ. අර සිතුනට පස්සේ තමයි මේ පිළිබඳ එයා තරහකාරය ගැන සිතිලා හිතලා තමන්ට දුක් වේදනාවක් ඇති වෙන. මෙතනින් පෙන්වු කරන්නේ මොකද්ද? ස්පර්ශය නිසා, පස්සේ නිසා මේ වේදනාව ගෙඩෙන්නේ. ශරීරයට නොඑක් දේවල් ස්පර්ශ වෙන්නට ඕනේ යම් කිසි වේදනාවක් ගෙන දෙන්න. ඒ වගේම තමයි ඇහැට රූපයක් දැකලා චක්කු විඥානය ඇතිවලා ස්පර්ශයක් එන්න ඕන. කනට ශබ්දයක් ඇහිලා ඒක දැනීමල දැනීමක් ඇති වෙන්න ඕනේ. අපි හිතමු සින්දුවක් සංගීතයක් අහලා සතුටු වෙන්නේ කියලා. එහෙම සතුටු වෙනකොට ඒ සින්දුව ඇහෙන්න ඕනේ. ඒ පිළිබඳ සිතුවිලි පහළවන්න ඕනේ. එතකොට තමයි අපිට ඒක කෙරෙහි ගැන ආශාවක් හරි ගැටීමක් හරි සුඛ වේදනාවක් හරි දුක් වේදනාවක් හරි උපේක්ෂා වේදනාවක් හරි ඇතිවන්නේ. ඉතින් මේදී පැහැදිලිවම Tamanට තේරෙන්නට ඕනේ මේ වේදනාව මම නෙවෙයි. වේදනාව මගේ එකක් නෙවෙයි. වේදනාව මට ඕන විදිහට ඇතිවෙන එකක් නෙවෙයි. මේ හේතුන් තියෙනකොට වේදනාව ඇති වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපේ ශරීරයේ මඳුරෙක් කෑවා කියලා මේ ස්පර්ශයක් එතන ආවා. ඒක නිසා අපි කැමති උනත් නැති උනත් දුක් වේදනාව ඇති වෙනවා. මේ වේදනාව මම මගේ කියනවා නම් එතන මෝඩකමක් තියෙන මේ වේදනාව ඇති වෙන හේතු මේවයි. මේ හේතුන් නිසා ඇති වෙන ඵල ධර්මයක් මේ වේදනාව කියලා දකින්නට ඕනේ. මේ පච්චේ පරිග්‍රහ ඥාණයෙන් ඒක දකින්න. මේ සංඥා අපි හඳුනා ගන්නවා. ඒ වගේම සංඛාර ඒවා පිළිබඳ සිතීලිය තියෙනවා. දැන් රූපයක් දැක්කහම අපි හිතමු ඇහැට පෙනෙන රූපයක් ලස්සන රූපයක් වෙන ලස්සන කෙනෙක් කියලා හඳුනා ගන්නවා. පිරිමියෙක් කියලා, ගැහැණියෙක් කියලා, ගැහැණු ළමයි, පිරිමි ළමයි, තරුණේ, තරුණිය ඔය ඕනෙ විදිහට හඳුනා ගන්නවා. හඳුනා ගන්න අර පස්සේ තියෙනවා. නැත්තම් බැහැනේ. ඊළඟට ඒ හඳුනාගත්තට පස්සේ සීතීලිය ඇති වෙනවා නේ මෙයා හොඳ කෙනෙක් නරක කෙනෙක් දුෂ්ටයි හතුරුයි නැත්තම් මට මිතුරු කෙනෙක් මගේ හතුරුකම් කර මට හතුරුකම් කරපු කෙනෙක් විවිධ සීතීලිය ඇති වෙන්න පුළුවන් ඒ සීතීලිය ඔක්කොම අර පස්සේ නිසා ඇති වෙන්නේ ඒක නිසා ඒ සංස්කාර ස්කන්ධය ඇති වෙන්නේ පස්සේ නිසා ඒකට සංඥා ස්කන්ධය ඇති වෙන්නේ පස්සේ නිසා කලින් කීව විදිහට වේදනා ස්කන්ධය ඇති වෙන්නේ පස්සේ නිසා මේ පස්සේ නිසා වේදනාවක් ඇති වෙනවා සංඥාවක් ඇති වෙනවා සංස්කාරයක් ඇති වෙනවා මේවා පිළිබඳ හේතු තව ගොඩක් තියෙනවා මේ වගේ කෙටි දේශනාවකින් ඒක කියන්න බෑ මේ ප්‍රධාන හේතුව අපි කියන්නේ ඊළඟට විඥානය තමන්ගේ දැනීම තමන්ගේ ඇඟයි සිතේ පැවැත්ම තියෙන නිසා මේ විඥානයක් ඇතිවන්නේ දැන් අපි හිතමු කෙනෙක් තද නිින්දකට වැටිලා ඉන්නවා. ඉතින් කෙනෙක් ගිහිල්ලා කතා කරනවා එයාට ඇහෙන්නේ එයාගේ කන තියෙනවා. ශබ්ද ගිහිල්ලා වදිනවා. හොඳට ඇහෙනකනක් තියෙන නම ශබ්දත් ගිහිල්ලා වදිනවා. එයාට ඇහෙන්නේ නැහැ මොකද නිින්ද. මේ නිින්ද ගිය වෙලාවේ සිත බහාංගත වෙලා එයාගේ සිත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ක්‍රියාත්මක මනසක් නැහැ. අපි දැන් බිහිදි මිනිහෙක් කොතන ඉන්නවා කියලා අපි කියන දේක් ඒ මිනිහට ඇහෙන්නේ කන කනේ ඇහෙන්නේ නැති නිසා. එතකොට මෙතන කන කියන එක ඒහා සම්බන්ධ ස්නායු ආදී දේවල් ලොකුම රූප සිතේ ක්‍රියාදාමය කියන්නේ නාම. මේ නාම රූප දෙකේම ක්‍රියාදාමයේ ඕන සිතක් ඇතිවන්නට. අන්න ඒ විදිහට මේ පංචස්කන්ධ ධර්මයන්ගේ නැත්නම් මේ නාම රූප ධර්මයන්ගේ හේතුඵල දෙක පැහැදිලිව තමන් අවබෝධ කරගන්නට ඕන. එතකොට තමයි අනාත්ම ලක්ෂණය ගැන හරි අවබෝධයක් ලබන්නට පුළුවන්කම තියෙන්නේ. මේවා හිතන එක නෙවෙයි, Tamanට අවබෝධ වෙන එකයි ඉතාමත්ම අවශ්‍ය. ඊළඟට සම්මසන ඥානෙ. ওই විදර්ශනා ඥාන තුنين තුන්වෙනි එක. නාම රූප පරිච්ඡේද ඥානය ඉස්සල්ලාම කිව්වේ ඊට පස්සේ මේ පච්චේ පරිග්ඝා ඥානය හේතු වශයෙන් ඇති වෙන ඵල වශයෙන් ඇති වෙන ධර්මයන් බව දක්න එක හේතුඵල ධර්මයන් වශයෙන් දකින එක දැන් කියන්නේ සම්මස්සන ඥානය සම්මස්සන ඥානය කියන්නේ අපි නුවණින් විමස විමසා විමස විමසා දකිනවා මේ ඔක්කොම අනිත්‍යයි කියලා දකින්නට ඕන මේවා ඔක්කොම දුක් කියලා දකින්නට ඕන. මේවා අනාත්මයි කියලා පැහැදිලිවම අවබෝධ වෙන්නට ඕන. ඉතින් Tamange රූපේ ගත්තත් මේක අනිත්‍යයි ඒකාන්තේ වශයෙන්ම දුක් ගොඩක් ඒ වගේම මමගේ හෝ මම මම මගේ එකක් නෙවෙයි හේතුන් නිසා හටගත් දෙයක්. වේදනා සංඥා සංඛාර ගත්තත් ওই හැම එකම වෙනින් වශයෙන් Tamanට තේින්නවා මේ ඔක්කොම අනිත්‍යයට යනවා. කොයි වේදනාවක් ආවත් කොයි තරම් ඉහළ සුඛ වේදනාවක් ආවත් නැතිලා යනවා. අපි හිතුව ධ්‍යානයකට සිතපත් කරගෙන ඉන්නවා කියලා ඒකත් නැතිලා යනවා. ධ්‍යානයන්නේ අපි හිතමු සෝවාන් තකදාගාමී අනාගාමී අරහත් මාර්ගඵල ලැබලා ඵල සමවත සම්වැදිලා ඉන්නවා කියලා ඒකත් නැතිලා යනවා. ඉතින් කොයි එකක් ආවත් නැති වෙලා යනවා. මේ අනිත්‍යයි කියලා මේක තේරුම් ගන්නවා. අනිත්‍ය නිසාම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙලා යනවා කියන්නේ නිවිලා යනවා. මේවා අනිත්‍යයි, මේවා නිරුද්ධ වී යන ධර්ම කියලා දකින්නට ඕන. දැන් තමන්ගේ රූපේ ගත්තොත් පුංචි කාලේ රූපයක් තිබුණා. ඒක අනිත්‍යයට ගියා. ඒ ඒ රූපේ අවුරුදු අපේ තම අවුරුදු දෙකේ තියත්තත් තිබුණු රූපේ කියලා. අවුරුදු පහක් යනකොට සම්පූර්ණයෙන්ම නැහෙනේ. අර කලින් තිබුණු රූපේ නිවිලා ගියා වගේ නිරුද්ධ වෙලා. අනිත්‍යයට ගියා විතරක් නෙවෙයි නිරුද්ධත් වෙලා. එතකොට අවුරුදු 5 තිබුණු රූපේ අවුරුදු 10 වෙනකොට කොහෙත්ම නැහැ. කලින් තිබෙන රූපය අනිත්‍යයට ගියා නිරුද්ධ වෙලා ගියා. මේ විදිහට දැන් තියෙන රූපෙත් අනිත්‍යයට යනවා නිරුද්ධයට යනවා. වේදනා සංඥා සංඛාර කියන විඥාන කියන ස්කන්ධ ධර්මත් නාමස්කන්ධ ධර්මත් අනිත්‍යයට යනවා නිරුද්ධ වෙලා යනවා කියලා සම්මර්ෂණය කළ Tamanට නුවණින් පේන්න ඕන. සම්මර්ෂණය කරනවා කියන්නේ නුවණින් විමස විමස අත්දකින්න. නුවණින් දකින්න නුවණින් බලනවා. එතකොට මේවා දුක් කියලා. මේ ඇඟ තුලින් අනන්ත ප්‍රමාණ දුක් ලබා දෙනවා. සිතට මේ දුක් ලැබෙන්නේ සිත නිසා දුක් ලැබෙනවා. ඒ කියන්නේ කය හා සම්බන්ධ මොකක්වත් නැතුව මානසික දුකුත් ලැබෙනවා. මේ විදිහට මේ ඔක්කොම දුක් කියලා අවබෝධ කරගන්නවා. දුක් ලබා දෙන හේතුවත් මේකමයි. ඇඟ තියෙන නිසා මේ ඔක්කොම ශාරීරික දුක් ලැබෙන්නේ. ඒ නිසා ශරීරය ඒකාංශ වශයෙන්ම දුකක් එකක්. අනිත් එක දුක් ලබා දෙන හේතුවක් දුක්ඛ සමුදයක්. ඉතින් මේ චතුරාර්ය සත්‍ය මේක දුකක් දුක්ඛ සමුදයක් කියන එක මේ සම්මර්ෂණ ඥානය තුලින් දකින්න ඕන. ඊළඟට මේ වේදනා සංඥා සංඛාර විඥාන කියන එක. දැන් මේ සිතිවිලි ඔක්කොම නැති වෙලා හිත ශික්ෂ වෙලා ශාන්ත වෙලා නිවිලා තියෙනකොට බුදුම නිවීම නිවිච්චි දැනසීමක් නිරාමිෂ සුවයක් ලැබෙනවා. ඒක නැති වෙලා යනවා සනන්ත විවිධාකාර සිතිවිලි එනකොට ලෞකික සිතිවිලි විවිධ සංස්කාර ධර්ම හිත තුලින් ගන්නකොට ඒක නැති වෙලා යනවා. මේ සිතිවිලි තිබීමම දුකක් මේ දුව ඉතිසලා කිව්ව මේ සිතිවිලි සම්පූර්ණයෙන්ම නිශ්චල වෙලා ගියාට පස්සේ පුදුම සැනසීමක් සුවයක් ලැබුණා ඒක දැන් නැහැ කියලා එහෙම තමයි ඒකටි මොකද මේ සිතිවිලි තියෙන එක ඒකාන්ත වශයෙන් දුකක් ඒක නිසා නාමස්කන්ධයේ පැවැත්මම දුකක් කියලා තේරුම් ගන්න මේවා නැති එකමයි සැපයි කියලා තේරුම් ගන්නට අවබෝධ වන්න මේවා අනාත්මයි මම හෝ මගේ ආත්මයක් නෙවෙයි අර කලින් හේතුඵල වශයෙන් දකිනකොට මේ හේතු නිසා හටගත් ධර්ම කියලා දකින්න දකින්නේ ඵල ධර්ම කියලා දකින්නේ එතකොට මේවා මම මගේ කියලා ගන්නවනම් ඒකත් සමාගේ හිත තුළ තියෙන සිටිවිල්ලක් විතරයි වෙන මොකක්වත් නෙවෙයි තමන්ගේ ඇඟ දිහා බලලා මේ මම මේ මගේ කියලා ඒක ගැන හිතන්න පුළුවන් ඒක තමන්ගේ සිටිවිල්ල මේ කියන කරුණ හොද්දට අවබෝධ කරගන්න ඒක තමන්ගේ සිටිවිල්ලක් විතරයි ඒ ඇඟ දිහා බලලා මේක ලස්සනයි කියලා හිතනවා මේක කැතයි කියලා හිතනවා මේ තරුණයි කියලා හිතනවා මේ මහා ඒ ඔක්කොම තමන්ගේ සිටිවිලිනේ වෙන මොකක්වත් නෙවෙයි ඊළඟට තමන්ගේ හිත වේදනා සංඥා සංඛාර විඥාන මේවා මම කියලා හිතනවා මම තමයි හිතන්නේ මට තමයි වේදනාව දැනෙන්නේ ওই විදිහට කල්පනා කරන්නේ ඒවා ඔක්කොම සිටිවිලි ධර්ම ඇති වෙලා නැති වෙලා යන එක විතරයි මේවා තියෙනකොට මම මම මම කියලා කිව්වත් මේවා නැතිලා ගියාට පස්සේ මම මම කියලා කියන්නේ මොනවද ඉතුරු වෙන්නේ කියලා බලන්න දැන් තමන් මොකක් හරි වේදනාවක් විඳිනකොට ඒක මම මම මම මගේ වේදනාව කියලා ගන්නවා කියලා හිතමු. මේ වේදනාව නැති වුණාට පස්සේ මොකද්ද මම කියලා ගන්න තියෙන්නේ? මගේ කියලා ගන්න තියෙන්නේ. නැත්තම් සංඥා සංඛාර විඥාන මොනවා හරි සිටවිලි. හඳුනා ගැනීම, දැනීම. මේවා මම මගේ කියලා ගන්නවා කියලා හිතමු. දැන් ඔය ඔක්කොම නිරුද්ධ වෙලා නැති වෙලා යනවා. නැති වුණාට පස්සේ මොනවද ඉතුරු වෙන්නේ මම මගේ කියලා ගන්නට? රූපය මම මගේ කියලා ගන්නවා කියමුකෝ. රූපේ නැති වෙනවා. හැම මොහොතම රූපේ නිරුද්ධ වෙනවා. එතකොට මොකද්ද මම මගේ කියලා ගන්නට තියෙන්නේ? ඒක නිසා මේ විදිහට මේවා පැහැදිලිවම තේරුම් ගන්නට ඕන. මේවා අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව. විශේෂයෙන්ම තමන්ගේ පංචස්කන්ධ ලෝකය. ඒක දැක්කට පස්සේ තමන්ගේ දුවත් ඒ වගේ, පුතත් ඒ වගේ, අම්මා තාත්තත් ඒ වගේ ස්වාම පුරුෂයෝ ලෝකේ ඉන්න යන්තා සත්ව සිරිනම් ඔක්කොගේ මේ ශරීරත් පංචස්කන්ධ ධර්මත් ඔය වගේ. බාහිර පණ නැති යම් කිසි අජීවී වස්තුන් තියෙනවා නම් ඒවා තියෙන රූපස්කන්ධේ මේ ඒ රූප කොටවලුත් ඔක්කොම නැතිලා පැවතිලා නැති නැති යන ධර්ම ඔක්කොම අනිත්‍යයි කියලා සබ්බේ සංඛාරා අනිච්චා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනාත්තා කියලා දකින්නට ඕනේ සබ්බේ ධම්මානත්තා කියලා බුදුහාමුදුරු දේශනා කරන නිවන සහිත මෙතෙන් දිගින් නිවන තමන් අත්දැකලා නැතිසලා ඒකත් අනාත්මයි කියුවට වැඩක් නැහැ ඒක නිසා තේරෙන්නේ ඒක නිසා මේ සියලුම සංස්කාර අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අවබෝධ කරගන්න ඒ සම්මස්සන ඥානයේ අඩුපාඩු තියෙන කෙනෙකුට මතුමතු ඇති කරගත යුතු විදර්ශනා ඥානවල ඥාන උපදවා ගැනීමට අපහසු වෙන එකාතකින් නිර්වාණය ලබා ගන්න එකත් පහසු වන්නේ නැහැ. මොකද මේ සම්මස්සන ඥානය කියන්නේ සම්මා දිට්ඨිය තුලින් ඇති කරගත යුතු එකක්. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පළමුවෙන්ම දක්වා තියෙන අංගය සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨියෙන් තමයි නිවන් ලැබෙන්නේ. ඒ සම්මා දිට්ඨිය ඇති කර ගැනීමට උපකාර වන ධර්මයක් තමයි මේ සම්මස්සනය කරන එක. නුවණින් විමස විමසා දකින එක. මේවා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මයක් නෙවෙයි මෙතන රූප ගොඩක් තියෙනවා මෙතන නාම ගොඩක් තියෙනවා නැත්නම් මෙතන පංචස්කන්ධ ගොඩක් තියෙනවා නැත්නම් මෙතන චක්කන රූප චක්කායතන සෝතායතන ගහනායතන ජීවායතන කායතන මනායතන කියන ආයතන හයක් තියෙනවා නැත්නම් මෙතන චක්කන පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු ආකාශ ධාතු විඥාන ධාතු කියලා ධාතු හයක් තියෙනවා ඔය ඔය විවිධ ආකාරවලින් Tamanට මේක අවබෝධලා පෙනෙන්නට ඕන. එහෙම පෙනෙන එක අනිවාර්යයෙන්ම ඇති කරගත යුතුයි. එසේ සමාගයේ සිත තුළ සම්මාදිට්ඨිය හරියට පීඩියොත් තමයි ඇති දැක් ඇති වුණොත් තමයි නිවන් ලබන්නට පුළුවන්කම ලැබෙන්නේ. එම නිසා මේ සම්මස්සන ඥානය ගැන කල්පන හොඳට අවබෝධ කරගන්නට ඕන. ඒ අවබෝධය Taman ගීම එකක් විය යුතුයි. දැන් මම මේ කියන දේ සිහිපත් කරන එක අවබෝධයක් නෙවෙයි. පොතක තියෙන දෙයක් ශීපත් කරන එක අවබෝධයක් නෙවෙයි. Tamanටම නුවණින් බැටහිලා පේන එකයි අවබෝධය කියන්නේ. ඒ වෙනස තේරුම් ගන්න. පොත්පත් කියලා නැත්නම් ධර්මය ශ්‍රවණය කරලා අහන දැනුමයි Tamanගේ අවබෝධය අතර තියෙන වෙනස. අපි දැන් මෙතන කිව්වා මේ වේදනාව අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මේ උදාහරණෙට මම මේ කියන්නේ. ඒක ඇහුවා. අහනකොට තේරෙනවා මේක අනිත්‍යයි දුකයි. එහෙම තේරෙන එක නෙවෙයි. Tamanටම අවබෝධ වෙලා තේරෙන්න ඕන මේ වේදනාව මේ මේ හේතු නිසා තමයි හටගන්නේ. මේක අනිත්‍යද යනවා. මේවා නිරුද්ධ වෙලා යනවා. නිරුද්ධ වෙලා ගියාට පස්සේ මම කියලා මගේ කියලා ගන්නට මොකක්වත් මේකේ නැහැ නේද කියලා පැහැදිලිවම Tamanටම පෙනී යන්නට ඕන අවබෝධ වෙන්නට ඕන. ඔන්න ඔය අවබෝධයේ නැතිකම නිසා තමයි බොහෝ දෙනෙකුට නිවන් යන්නට බැරි. ඒක නිසා සම්මක්ෂණ ඥාණයට විශේෂ අවධානයක් යොමු කරන්න තමන්ගේ පංචස්කන්ධ ධර්ම ඔක්කොම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන කොටස් තුනෙන්වත් බැලිය යුතුයි. තව ගොඩක් තියෙනවා. නමුත් ඔය තුනවත් ප්‍රමාණවත්. අනිත්‍යයේ බාහිර අයගේ සත්‍යයන්ගේ මනුෂ්‍යෝ තේසන්නෝ දෙවියෝ බ්‍රහ්මයෝ ලෝකේ ඉන්න ඕනෑම සත්‍යෙක්. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා දකින්න. දැන් අජ්ජත්තිකං මා බාහිරං මා කියලා බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන වචන දෙක තමන්ගේ සහ පරිබහට වශයෙන් ඔබ දකින්න. ඕකම තව ටිකක් විස්තර වශයෙන් බලන්න අතීතයේ තිබ්බ මේ පංචස්කන්ධ ධර්මන් මේ වගේ දැන් තියෙන ඒවත් මේ වගේ අනාගතේ ඇතිවෙන්න තියෙන පංචස්කන්ධ ධර්මත් මේක. මේකත් අනිවාර්යෙන් කරන්න. තමන්ගේ වගේමයි අනුන්ගේ කියන එකයි අතීතයේ මේවා ඇතිලා නැතිලා ගියාම මගේ නේ දැනුත් එහෙමයි අනාගතයේ ඇති වෙන පංචස්කන්ධ ධර්මත් ඔය වගේම අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ඒ අවබෝධයේ ඇතිවන ආකාරයෙන් නුවණින් නැවත නැවත විමසීමසා බලන්න. නිකන් ඉන්න වෙලාවක ඕවා කරන්න ඔය එක එක දේවල් හිත හිතා ඉන්නේ නැතුව රටේ තියෙන ලෞකික දේවල් වල හිත හිතා පැටලි පැටලි සංස්කාර දෙස් ඇති කරගෙන සංසාර ගමන දිග්ගස්සන් නැතුව මේ ආකාර සිතිවිලි ඇති කරගන්න කෙනෙකුට නියත වශයෙන් මේ සිතිවිලි සමුදායන් නිවාස ලබා ගැනීමට හේතු උපකාරණ වෙන බැන බැවින් සසර දුක කෙටි කර දෙනවා ඒක නිසා තමන් විසින්මයි තමාගේ සසර දුක කෙටි කරගත යුතු වන්නේ. ඒ විදිහට පිළිපදින්නට උත්සාහ ගන්න. දැන් අපි ඥාන තුනක් ගැන කතා කළේ. පළමුවෙන්ම නාම රූප වෙන් වශයෙන් දක්නානුවන නාම රූප පරිච්ඡේද ඥානය කියලා එකට කියන්නේ. ඊළඟට අපි ප්‍රකාශ කළා පච්චේ පරිග්ඝා ඥානය. මේ නාම රූප ධර්ම නැත්නම් පංචස්කන්ධ ධර්ම ඕන එකක්. එන්නේ ධාතු හයක් නැත්නම් ආයතන හයක් විවිධාකාරයෙන් ගන්න පුළුවන්. ඒ ඕනෑම ආකාරයකින් ගත්ත දෙයක් මේ මේ හේතුන් නිසා හටගන්න ඵල ධර්ම. මේවා තමයි හේතු. ඒ හේතුයෙන් තමයි මේ ඵලයේ ඇති උනේ කියලා දකින්න පුළුවන් නුවණ. පොත්වල තියෙන කරුණු මතක තියාගන්න පුළුවන් සත්‍ය නෙවෙයි. කවුරුවත් ආ කියපු එකක් තව කෙනෙකුට කියන්න පුළුවන් ශක්තිය නෙවෙයි. Tamanටම අවබෝධයලා පෙනෙන එක. ඒක තමයි ඥානය කියන්නේ නුවණ කියන්නේ. ඒ අවබෝධය අවශ්‍යයි. ඊළඟට සම්මර්ෂණය කරනවා නුවණින් විමස විමසා විමස විමසා බලනවා දකිනවා මේ ඔක්කොම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිය. ඉතින් යම් කෙනෙකුට මේ අනිත්‍ය හා නිරෝධය දකින විට මේ අනාත්මයි කියලා දකිනකොට මේ මුළු කයම නොපෙනී යන්න පුළුවන්. එතකොට මේවා ශූන්‍යයි කියලා දකිනවා. ශූන්‍යයි කියන්නේ කිසි කිසිම සාරයක් නැහැ. ශුන්‍යං අත්තේනවා අත්තේනවා කියලා බුදුහාමුදුරුවෝ දක්වන්නේ ආත්මයක් හෝ ආත්මයට අයත් දෙයක් නොවන නිසා ශුන්‍යයි කියන එක. විශේෂයෙන්ම මේ දිව අර ශුන්‍යතාවය ගැන ලියපු පොත හොඳට කියවන්නේ දැන්. එතකොට එහෙම ශුන්‍යයි කියලත් මේවා අවබෝධ කරගන්නට ඕන. දැන් ওই ඥාන තුන. ওই ඥාන තුنين හරියට ඇති කරගත්තු ඥාන තුන හරියට ඇති කරගත්තු වෙනකොට විදර්ශනා භාවනා කරන විට ඇති කරගත හැකි මහා විදර්ශනා ඥාන නමයක් තියෙනවා. ඒකට තමයි නව මහා විදර්ශනා ඥාන කියන්නේ. ඒ නව මහා විදර්ශනා ඥාන ඇති කරගන්නට අපහසු වෙනවා. නැත්තම් ප්‍රමාද වෙනවා අර කලින් කියපු මූලික ඥාන තුන නැත්තම්. ඒ ඥාන තුන මුලින් කියපු ඥාන තුන ඇති කර ගැනීමට එක තැනක ඉඳගෙන ඇස් දෙක පියාන භාවනා කරන්නටම අවශ්‍යකමක් නැහැ. කවර ඉරියව්වකින් හරි ඉඳගෙන පහසු වේලාවක තමන්ට ඒ ගැන නුවණක් ඇති කරගන්නට පුළුවන්. මේ පිළිබඳ නුවණක් ඇති කරගන්න පුළුවන්. දැන් උද්‍යප්පේ ඥානය පළමුවෙන්ම අර නව මහා විදර්ශනා ඥානවල තියෙනවා. ඇතිවීම නැතිවීම දක්නා නුවණ කියන එකයි උදය වය කියන වචන දෙකේ තුනම උද්‍යප්පේ කියන එකෙන් දැක්වෙන්නේ. උදයා භංග ඥානය කියලා ඊළඟට කියන්නේ බින්දෙන බින්දෙන බව නන්නා නුවණ. බින්දි බින්දි බින්දි බින්දි යනවා. ඒකටයි භංග ඥානය. උදයාබ්බය භංග. ඊළඟ ඥානය තමයි භයතුපත්ඨාන ඥානය. මේ සංසාරේ රැඳී සිටින එක මහෝ භයානක දෙයක් කියලා Tamanට තේරෙන්නේ. මේක සැපක් නෙවෙයි මේක ආශා කළ යුතු දෙයක් නෙවෙයි මේක මහා භයානක දෙයක් කියලා තේරෙන්න ඕනේ. මේ විස්තර නෙවෙයි මේ යන්තම් ඒ නම් ටික මේ කියන්නේ. උද්‍යප්පේ භංග බයසපට්ඨාන. දැන් තුනක් කියවනේ නවය. තව හයක් තියෙනවා. ආදීනව ඥාන මේ පංචස්කන්ධ පවත්තාගෙන යන එකේ තියෙන ආදීනවේ බලන්නට ඕනේ දකින්නට ඕනේ ඊළඟට නිබ්බිදා ඥාන මේ පංචස්කන්ධය කෙරෙහි කල කිරෙන්නට ඕනේ එතකොට උද්‍යබ්බය බංග බයතුපත්හන ආදීනව නිබ්බිදා ඊළඟට මුච්චිත කම්යතා මේ පංචස්කන්ධය අතහරින්නට ඕනේ කියන කැමැත්ත පිළිබඳ නුවණක් තියෙන්නට ඕනේ. ඊළඟට පටිසංඛා සංඛාරූපෙක්ඛා අනුලෝම එහෙම තියෙන ඥාන තුනක්. මේ පංචස්කන්ධ ධර්මයන් ඉක්මවා යමින් නිවන් යන්නට නම් තනිකරම අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණ ධර්මයන් අවබෝධ කරගත යුතුයි වෙන මාර්ගයකින් නිවන් යන්නට බෑ කියන ඒ අවබෝධය ඇති කර ගැනීම පළමුවෙන් ඊට පස්සේ මේ පංචස්කන්ධ ධර්ම කෙරෙහි සම්පූර්ණයෙන්ම මදහස්සිතක් උපේක්ෂාසිතක් ඇති කරගෙන ඒ උපේක්ෂාව තුළින් මේවා අනිත්‍ය වශයෙන් හෝ අනාත්ම වශයෙන් හෝ දුක් වශයෙන් හෝ නැවත නැවත නැවත නැවත විමර්ශ විමසා බලන විට මොකක් හරි ওই කියන ධර්මතාව තුළින් තමන්ගේ පාරමී ශක්තිය මට ප්‍රඥාවේ මට්ටම මට මොකක් හරි වැඩිපුර වැඩිපුර දර්ශනීය වේ. එක්ක අනාත්මය පෙනේ නැත්නම් අනිත්‍ය පෙනේ නැත්නම් නිරෝධය පෙනේ. නැත්නම් දුකක් වශයෙන් දර්ශනීය වේ. ඒ විදිහට පංචස්කන්ධ ලෝකයේම කෙරෙහි කිසිම ඇලීමක් ගැටීමක් මොකක්වත් නැතුව කිසිම බැඳීමක් නැතුව මදහස් ශරීරයෙන් යුතුව මේ කියන ලද ත්‍රිලක්ෂණ ධර්මයන් දැක දැකා සිටින අවස්ථාවේදී සංඛාරූපේක්ඛා ඥානය ලැබේ. ඊළඟට තියෙන්නේ අනුලෝම ඥානය කියන එකක් නිවනට අනුලෝමව පවත්නා නුවණ කියන එකයි අනුලෝම ඥාන. ඊට පස්සේ ගෝත්‍ර භූ මග්ග ඵල පච්චවෙක්කන කියලා තව ඥාන දෙනවා ටිකක්. ඒ ගැන අපි පස්ව කතා කරන්න. ගෝත්‍ර භූ කියන්නේ නිවනට මේ මේ පුත්තජන භූමියත් අතහැරලා අතහැරලා නමුත් නිවන කියන ලෝකෝත්තර භූමියට පත් වෙලත් නැහැ. ඒ අතරමැද පවත්නා අවස්ථාවේ පවත්නා වූ සුළු සුළු කාල පරිච්ඡේදයකට සීමා වූ නුවණ. මාර්ග ඥාන කියන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි ආදී මාර්ග ඥාන. ඵල ඥාන කියන්නේ සෝවාන් ඵලය, සකදාගාමි ඵලය, අනාගාමි ඵලය, අරහත් ඵල කියන මේ ඵල පිළිබඳ ඥාන. පච්චවෙක්කර ඥාන කියන්නේ ප්‍රතිවේක්ෂා කරලා ඇති කරගන්න ලබන ඥාන නැත්නම් નિરાයාසයෙන්ම ඇති වෙන ප්‍රතිවේක්ෂා ඥාන. ඒවා ගොඩක් තියෙනවා. එතකොට මේ විදිහට විදර්ශනා ඥාන පරම්පරාවක් තියෙනවා. ඒකෙදී දැන් උද්‍යප්පේ ඥානය කිව්වොත් ඇතිවීම නැතිවීම දක්නා නුවණ. පළවෙනි එක. එහෙම කරනකොට තමන් විදර්ශනා භාවනාවක නිරෙන්න ඕන. සමාධිය ඇති කරගත්තා. විදර්ශනා භාවනාවක් ටික ටික කරගෙන කරගෙන යනවා. යනකොට තමන්ගේ රූපේ ඇති ඇති නැති ඇති එක දකිනවා. හිත ඇති ඇති නැති යන එක බලමින්ම දකිනවා. ඊළඟට දැන් අපි වෙන සද්දයක් ඇහෙනවා කියලා සද්දේ ඇති වුණා නැති වුණා සද්දේ දකින සිතත් ඇති වුණා නැති වුණා එහෙම දකින්න. අපි ඒක වේදනාවක් දැනනවා කියලා දුක් වේදනාවක්. රායික දුක් වේදන ඒ දෙස බලන්නේ දුක් වේදනාව ඇති ඇති නැති නැති යන ආකාරයේ Tamanටම පේනවා. නිරන්තරයෙන්ම ඇති වෙන්නේ නැති වෙන ආකාරය. මේ විදිහට ඇතිවීම නැතිවීම දෙක දෙසම බල බලා ඉන්නවා ඉස්සලා නාම රූප දෙකක් වශයෙන්. මේ අවබෝධය හොඳට තේරුම් ගන්න පුළුවන් වුණාට පස්සේ පංචස්කන්ධ ධර්මම ඒදී බලන්න පුළුවන් වෙන්නට ඕන. මෙතෙන් දැන් වේදනාවක් තියෙනවා සංඥාවක් තියෙනවා සංඛාර තියෙනවා විඥාන තියෙනවා දැන් අපි හිතමු වේදනාවක් දැනෙනවා දුක් වේදනාවක් කියලා අපි හිතමු ශරීරයේ නමාගෙන ඉන්න ශරීරයේ ධනිස් කොට තුල වේදනාවක් දැනෙනවා කියලා. එතකොට Taman ඒක දෙසම බලහින්නට වේදනාව ඇති ඇති නැති නැති යන ආකාරය දකින්න පුළුවන්. ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මේක දකිනකොට Tamanගේ ශරීර කොටස, මේ වේදනාව දැනෙන ශරීර කොටසත් හැම මොහොතෙම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව ඒක දකින්න පුළුවන්. එතකොට මේ වේදනාව කියලා අපි හඳුනා ගන්නවා මේ දුක් වේදනාව දුක් වේදනාව දුක් ඒකත් ඇති වෙනව නැති වෙනව. ඊළඟට මේ දුක් වේදනාවක් ඇති වුණාට පස්සේ විවිධ සිතිවිලි ඇති වෙනවා මේ දුක් වේදනාවක් කියලා සිතිවිල්ල ඇති වෙන්නත් පුළුවන් මේක නැති කර ගන්නට ඕනේ කියලා සිතිවිල්ලක් ඇති වෙන්නත් පුළුවන් මේක මහා බරපතල දුක් වේදනාවක් ඉවසන්නට බෑ ආදී මොනම හරි සිතිවිලි ඇති වෙනවා ඒ ඔක්කොම සංස්කාර ස්කන්ධයට අයත් ධර්ම ඊළඟට මේ දුක් වේදනාව ශරීරයේ මේ දැනෙන කොටසේ දැනෙන්නේ කාය විඥානේ ඇති වෙච්ච නිසා. ඒ පිළිබඳ දැනීමක් ඇතුළත පහළ වෙච්ච නිසා. ඒක නිසා විඥාන ස්කන්ධය මෙතන තියෙනවා. ඒකත් ඇති වෙනවා පැවතිනවා නැති වෙනවා. මෙන්න මේ විදිහට ඒ පංචස්කන්ධ ධර්මයන් ඇති වෙන විට ඇති වෙන එක දකිනවා නැති වෙන විට නැති වෙන එක දකිනවා මේවා සිහි කර කර ඉන්න එක නෙවෙයි කරන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පංචසුපාදානස්කන්ධේෂු උද්‍යප්ප්‍යානුපස්සී විහෙරති කියලා. මේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ උද්‍යප්ප්‍යානුපස්සී විහෙරති ඇතිවීම නැතිවීම දැක දැකා දැක දැකා බල බලා බල බලා වාසය කරනවා කියන එකයි උද්‍යප්ප්‍යානුපස්සී විහෙරති කියලා කියන්නේ. එතකොට ඒ විදිහට පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බලබලා බලබලා විදර්ශනා කරන්නට ඕන. දැන් කලින් කියන ඥාන තුන ඇති කරගෙන තියෙනවා නම් තරමද්දොට සිත සමාධි වෙනකම් භාවනා කරලා ඉවරේලා සමාධි වුණාට පස්සේ විදර්ශනා භාවනාව පටන් ගන්නවා. ඒ විදර්ශනා භාවනාව පටන් ගන්නකොට මේ විදිහට ඇතිවීම නැතිවීම දැක දැක ඉන්නවා. දිගටම කරන්න තියෙන ඉච්චරයි. එහෙම කරනකොට සමහරුන්ට මේදී පැහැදිලිවම පේනවා මේ ඇතිවෙන නැතිවෙන ධර්ම කිසිසේත්ම මම මගේ කියලා ගන්නට සුදුසු නැහැ කියලා. ඒ කියන්නේ දැන් තියෙන රූප කොටයි නාම කොටයි දැන් නැති වෙනවනම් තව විනාඩියකට පස්සේ අලුත් නාම අලුත් රූප කොටවල් ඇති වෙනවා කියලා Tamanටම පේනවනම් අර කලින් තිබුණු නාම රූප ධන්න මම මගේ කියලා ගන්නට කිසිසේත්ම සුදුසු නැහෙනි මෙතන ආත්මයක් කියලා ගන්නට දෙයක් ඉතුරු වෙන්නේ නැහෙනි කියන අවබෝධය Tamanට සමහරුන්ට ඇති වෙනවා මේ භවනා දියුණු නැති කෙනෙකුට ප්‍රඥාව දියුණු නැති කෙනෙකුට සමාධිය දියුණු නැති කෙනෙකුට ඕක ඇති වෙන්නේ නැහැ. පටන් ගත්ත ගමන්. නමුත් තරමක් දියුණු කෙනෙකුට ඒක ඇති වෙන්නට පුළුවන්. ඒක නිසා මේ උද්‍යප්පේ ඥානයට විශේෂ අවධානයක් යොමු කරලා ඇතිවීම නැතිවීම දෙසම බල බල ඉන්නට ඕන. එහෙම ඉන්නකොට ওই විදිහට සෑම ශණයක් ගානෙම මේ රූපේ ඇති වෙනවා සෑම ශණයක් ගානෙම මේ නාමයක් ඇති වෙනවා. ඉතින් සෑම මොහොතක් පාසා මේ රූපයක් නිරුද්ධ වෙනවා නාමයක් එලෙසින්ම සෑම මොහොතක් පාසාම නිරුද්ධ වෙනවා කියලා දකින්නට පුළුවන් සත්‍ය ලැබිලා ඒක එහෙමමයි සිදුවන්නේ කියන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධය Tamanට ඇති වෙන්න ඕනේ. පොත්වල නෙවෙයි මේ විදර්ශනා ඥාන තියෙන්නේ. Tamanගේ සිත තුළ ඒක මනවින් තේරුම් ගන්න. කොහෙවත් තියෙන පොත්වලව කොහොම ලියලා තිබුණත් අපිට ඇති වැඩක් නෑ. අප විසින්ම මේවා ඇති කරගත යුතුයි. නැත්නම් අපිට ඒවෙන් ප්‍රයෝජනයක් නෑ. ඒක නිසා ඒ ආකාරයෙන් අවබෝධයක් ඇති කර ගැනීමයි අත්‍යවශ්‍ය වන්නේ. එහෙම හරියටම පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීමම බලබලා ඉන්නකොට එහෙම පංචස්කන්ධ ධර්මයන්ගේම ඇතිවීම නැතිවීම බලබලා ඉන්නකොට මේ මොහොතේ තියෙන නාම ධර්ම මේ මොහොතේ තියෙන රූප ධර්ම ඊළඟ මොහොත වෙනකොට නැති වී යන ආකාරය Tamanට හරියටම පේන්න පටන් ගත්තු අවස්ථාවකදී Tamanගේ ශරීරයේ පොඩ්ඩක් මේක අඟ කාලක් කාලිනුත් භාගයක් විතර පොඩ්ඩක් ඉස්සරහට ගන්න. සිහියෙන් මේසු. අර ඉස්සරහට ගන්න ඉස්සෙල්ලා තිබුණු ශරීරයේ රූප කොටස් ඉස්සරහට ගන්නකොටම ඔක්කොම නිරුද්ධ වෙන ආකාරය දකින්න. ඉස්සරහට ගන්න ඉස්සෙල්ලා තිබුණු වෙලාවේ පැවති නාම කොටස් ඉස්සරහට ගන්නකොට නිරුද්ධ වෙන ආකාරය දකින්න. එතකොට Tamanට තේරෙයි කෝ මෙතන මමෙක් කෝ මෙතන මගේ බවක් කෝ මෙතන ආත්මයක් කෝ මෙතන සත්‍යයක් කියලා. එහෙම තේරෙන්නේ අර ඉස්සල්ලා තිබුණු තත්ත්වයේ තිබුණු නාම රූප ධර්ම ඉස්සරහට පොඩ්ඩක් ඉස්සරහට. ඉතාසුදු ප්‍රමාණයක් ඉස්සරහට ගන්නකොට තමන්ගේ කය සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙනවා. නැති වෙනවා. එහෙම නැති වෙනකොට මෙතන මම කියන්නේ මගේ කියලා ගන්නට මොනවද ඉතුරු වෙන්නේ කියලා Tamanටම අවබෝධ වෙලා පෙන්නොත් Tamanට තේරෙනවා මෙතන මම කියලා ගන්න මගේ කියලා ගන්න ආත්මයක් කියලා ගන්නට දෙයක් නැහැනේ. ඔක්කොම නිරුද්ධ වෙලා යනවනේ කියලා. මේ අවබෝධය හරියට හිතට බෙන්නොත් මොයි රූපේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා නොපෙනී යනවා හිස් භාවයකට සිතපත් වෙනවා සම්පූර්ණයෙන්ම හිස් භාවයකට හිතපත් වෙනවා එතකොට මම අර කලිනුත් ඒවා නාම රූප වෙන් කිරීමෙන් හිස් භාවයකට සිතපත් කර ගන්නට පුළුවන් කියලා ඊළඟම ඊළඟට සම්මස්න ඥානවලදී චිත හිස් භාවයකට පත් කර ගන්නට පුළුවන්. පච්චේ පරිග්‍රහ ඥානයේ තුලිනුත් අනාත්ම දර්ශනයේ මතුවලා පිනුත් හිස් භාවයකට සිටපත් වෙනවා. ඒ වගේම මේ උද්‍යප්පය ඥානෙනොත් චිත් භාවයකට සිතපත් කර ගන්නට පුළුවන්. මේ කවර ආකාරයකින් හරි හිත් භාවයකට සිතපත් වුණොත් මේ විදිහට පිළිපදින්න. මොකක්වත් හිතන්නේ නැතුව මේ හිස් භාවයේම සිත පවත්වාගෙන යන්න. කිසිම අරමුණක් ගැන හිතන්නට යන්නට එපා. ඔහි ඒ තමන් ඒ හිස් භාවයේ දෙසම සිතින් බලාන සිටින්න එච්චරයි. ඒකට කැමැති තාක්කල් ඒක පවතිලා ඒක නැතිලා යාවි. ඉතින් සමාධිය දියුණු නැති කෙනෙකුට සමාධිය දියුණු නැති කෙනෙකුට ඒක වැඩි වෙලා පවතින්නේ. ඒක නිසා කාලය අදිෂ්ඨාන කරන්න බහනා ගන්න ඉස්සෙල්ලා. මෙහෙම හිස් භාවයටපත් වුණොත් මට විනාඩි 15ක්ම ඒකේ ඉඳ ලැබේවා කියලා. එහෙම අදිෂ්ඨාන කරලා භාවනා කරන්න භාවනා කරන හිස් භාවයටපත් වුණාට පස්සේ ඒ තත්ත්වෙම ඉන්නේ. මේ විදිහට විනාඩි 15 15ක් හිපසරයක් කරලා ඊට පස්සේ විනාඩි 30කට අදිෂ්ඨාන කරන්න. දැන් විනාඩි 30ක් ඉන්න පුළුවන් ශක්තිය Taman උදා කරගත්තාට පස්සේ ඒ විනාඩි 30 30ත් හත් අට සැරයක්වත් කරන්න. එකවර නෙවෙයි විтин විට කරලා ඒක ප්‍රගුණ කරන්න. එහෙම ප්‍රගුණ කළාට පස්සේ තමාගේ සිත තුළ සමාධිය දියුණු වෙලා තියෙනවා. අර උද්‍යප්පේ ඥානෙ දැකීම තුළින් ප්‍රඥාවත් දියුණු වෙලා තියෙනවා. දැන් ඒ මට්ටමටම සමාධිය දියුණු වෙ යුතුයි. ප්‍රඥා සමාධි දෙක සම්මට්ටමට දියුණු වෙන්නට ඕන. ඒ සම්මට්ටමට දියුණු කර ගැනීමට සඳහා තමයි එහෙම කලේ. එහෙම කළාට පසුව දැන් මේ හිස් භාවයේ සිටිනකොට මම කියන්න මගේ ආත්මය කියන්න මෙතන මොකද්ද තියෙන්නේ? එතකොට Tamanට තේරෙන්න ඕන මෙතන හිස් භාවයක් තියෙනවා දැනීමක් තියෙනවා ඕක විතරයි මම මගේ කියලා කියන්නට ඉතුරු වෙලා තියෙන එකම දේ. දැන් මේක නිත්‍ය දෙයක්ද අනිත්‍ය දෙයක්ද කියලා බලන්න. Tamanට තේරෙනවා කලින් හැම විනාඩි 15 15 ගියාම 15ක් ගියාට පස්සේ ඒක නැති වුණා. විනාඩි 30ක් 30ක් ගියානම් 30ක් ගියාට පස්සේ ඒක නැති වුණා. ඉතින් හැම වෙලාවෙම මේක පවතින දෙයක් නෙවෙයි නැති වී යන දෙයක් කියන එක Taman හිතනෝනේ Tamanට පේන්න ඕනේ. අනිත්‍යයි. අනිත්‍යයට ගියාට පස්සේ මොනවද ඉතිරිලා තියෙන්නේ? මොකක්වත් නැහැ නිරුද්ධ වෙලා ගිහිල්ලා. නිරුද්ධ විචාරේ ඒ දේ තියෙනකොට මම මගේ මගේ ආත්මය කියලා එක ගත්තත් ඒක නිරුද්ධ වෙලා ගියාට පස්සේ මෙතන මම කියන්නේ ඉතුරු වෙන්නේ මොකද්ද? මගේ කියන්නේ ඉතුරු වෙන්නේ මොකද්ද? මගේ ආත්මය කියලා ඒක ගන්න ඉතුරු වෙන්නේ මොකද්ද කියලා බලන්න. එහෙම බලනකොට තමන්ගෙම සිතට තේරෙවි මෙතන මම කියලා ගන්නට දෙයක් නැහැ මගේ කියලා ගන්නට දෙයක් නැහැ ආත්මයක් කියලා ගන්නට දෙයක් නැහැ ඔක්කොම නිරුද්ධ වෙලා යනවා කියලා. එතකොට නිවීමකට සිතපත් ඒ නිවීමටපත් වුණාට පස්සේ ඒකත් අනිත්‍යයි ඒකත් අනාත්මයි කියලා ශ්‍රී කරනවා. නෑ ඒක දකින්නේ නැත්නම් මේකත් අනිත්‍යද මේකත් මම මගේ දෙයක් නෙවෙයි අනාත්මයි කියලා. එතකොට නිවනට සිතපත් වෙනවා. ඔය කියපු ওই විදර්ශනා ඥාන අපිට ඔක්කොම අද කියන්න අවකාශ කාලය අවකාශ දෙන්නේ නැහැ. දැන් මේ ඥාන හතරක් ගැන කතා කළේ ওই ආකාර හතරෙන්ම ශූන්‍යතාවයට සිතපත් කරගන්න පුළුවන් ඒ ශූන්‍යතාවයේ ඉක්මවා යමින් ලබන නිවනට සිතපත් කරගන්නටත් පුළුවන් ශක්තිය ලැබෙනවා ප්‍රඥාව දියුණු කෙනෙකුට සමාධිය දියුණු කෙනෙකුට නැති කෙනෙකුට නෙමෙයි. එම නිසා ඒ විදිහට කටයුතු කරන්න මේ දක්වා කියන ලද කරුණ වල කෙටි සාරාංශය කියලා මේ කෙටි දේශනාව දැන් නිම කිරීමට බලාපොරොත්තු වෙන්නේ කාලය අවකාශ නොදෙන නිසා. එතකොට අපි කියවේ විදර්ශනා ඥාන 16ක් තියෙනවා. ඒ ඥාන 16න් පළමුවෙන්ම ඇති කරගත යුතු මූලික විදර්ශනා ඥාන 9 ඇති කර ගැනීමට උපකාර වෙන ඥාන තුනක්. ඒක තමයි නාම රූප වෙන් වශයෙන් දැකින්නට පුළුවන් ශක්තිය නාම රූප පරිච්ඡේද ඥාන. ඊළඟ ඥානය වශයෙන් දැක්වේ මේ පච්චේ පරිග්‍රහ ඥානය. මේවා මේ මේ හේතුන් නිසා හටගන්නා ඵල ධර්ම කියලා හේතුඵල දෙක දකින්නට පුළුවන් ශක්තිය. ඊට පස්සේ ජීවක ඥානය තමයි සම්මසන ඥානය. නුවණින් විමස විමසා දකිනවා මේවා අනිත්‍යයි, මේවා දුකයි, මේවා අනාත්මයි කියලා. අශූන්‍යයි කියලා දකින්න පුළුවන් නම් ඒකත් හොඳයි. තව ගොඩාක් ඒවා දකින්න දේවල් තියෙනවා. මේවා කෙරේ කලකිරිය යුතුයි, මේවා කෙරේ නොඇලිය යුතුයි, මේවා අතහැරිය යුතුයි ආදී කරුණු ගොඩක් තියෙනවා. නමුත් අර කීප තුනවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කොටස් තුනවත් අවබෝධ කරගන්න. ඒ අවබෝධය පතුරවන්නට ඕන තමන්ගේ වගේම අන් අයගේ අතීතෙත් මෙහෙමයි දැනුත් මෙහෙමයි අනාගතෙත් මෙහෙමයි මේ කොටස් පහක් අතීත අනාගත වර්තමාන කාල තුනයි තමන්ගේ අනුන්ගේ මෙහෙම ඒ අවබෝධය ඇති කරගෙන දැන් භාවනා කරනවා සමතේ සම්මද්දුරටෝසිත සමාධි වෙනකම් භාවනාවක් කරනවා සමතෝ විදර්ශනා භාවනාව ඊට තනමත් දුරට සිත සමාධි වුණාට පස්සේ ඇතිවීම නැතිවීම බල බලා වාසය කරනවා උද්‍යප්ප්‍යානුපස්සී විහෙරති. ඇතිවීම නැතිවීම දැක දැක වාසය කරනවා. බුදුහාමුදුරුවෝ දක්වන එක තැනකදී මෙහෙම පාඩයක් අත්‍යබික්කේ සමාධි භාවනා ආසවණං කයාය සංවත්තති කතමාදි බික්කේ සමාධි භාවනා ආසවණං කයාය සංවත්තති ඉද බික්කේ බික්කෝ පංචසපාදානස්කන්ධේසු උද්‍යප්ප්‍යානුපස්සී විහෙරති කියලා. මේ සියලුම ආශ්‍රයන් ශේකරන්නට මහණෙනි සමාධි භාවනා ක්‍රමයක් තියෙනවා. මොකද්ද මේ සියලුම ආශ්‍රයන්සය කරන්න තියෙන සමාධි භාවනා ක්‍රමයේ මහණෙනි මේ ශාස්ත්‍රයේ වික්ෂුවක් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීම නැතිවීම බල බල බල බල වාසය කරනවා කියන එක. එතකොට ඒ විදිහට බුදුරජාණන් වහන්සේත් ඒක අපට අනුදැනව අදාළලා තිබෙනවා. ඒ විදිහට කටයුතු කිරීමෙන් සියලුම ආශ්‍රයන්සය ගන්නට පුළුවන්. කාමාශ්‍රය, භවශ්‍රය, දිඨාශ්‍රය, අවිජ්ජාශ්‍රය. ඒ සියලුම ආශ්‍රයන්සය කළා රහත් භාවයෙන් වඩවන්නට පුළුවන්. මෙහිදී අපි මේ පංචස්කන්ධ ධර්මයන් ඇතිවීම නැතිවීම දේශ බල බලා සිටින විට නිරුද්ධ වී යන ආකාරයක් දකින්නට ඕන. ඇති වෙනව නැති වෙනව නැති වුණාට පස්සේ නිරුද්ධ වී යනවා. මේ විදිහට හරියට දකිනකොට Tamanට තේරෙවි මේ මොහොතේ තියෙන නාම රූප ධර්ම ඊළඟ දැනේ වෙනකොට නෑ. ඊළඟ ශ්‍රේණියේ තියෙන නාම රූප ධර්ම ඊට මතු ශ්‍රේණිය වෙන විට නෑ මේ ශාම එකක්ම නිරුද්ධ වී නිරුද්ධ වී යන ආකාරය. ඒක දකිනකොට මා කිව්වා ඕනනම් ශරීරය ටිකක් ඉදිරියට පොඩ්ඩක් ගන්න කියලා සිහියෙන් යුතුව සතියෙන් යුතුව ඉදිරියට ගන්නවා කියලා. එහෙම 100න් 100 පීඩලාම එක කරන්න ඕන. එහෙම කරනකොට අර ශරීරයේ කලින් තිබුණු තැන තිබෙන රූප කොටයි නාම කොටයි ඉස්සරහට ගන්නකොට සම්පූර්ණයෙන්ම නැති වී යන ආකාරය දැක්කොත් හෝ මෙතන මම මම කියලා කියන ගන්නට දෙයක් කියලා අවබෝධ වී එතකොට හිස් වෙලාම යනවා. හිස්සලා ගියොත් ඒක ටික ටික කාලේ වැඩි කරගන්න කලින් කලින් විදර්ශනා ඥාන වලින් හිස් භාවය ආවත් ඒ කාලේ වැඩි කරගන්නට ඕන. මේ විදිහට කාලය වැඩි කරගෙන ඉවරනාට පස්සේ ඒ හිස් භාවයේ අනිත්‍යද ඒක නිට්ටයද කියලා දකිනවා. මේක ආත්මද මේක අනාත්මද කියලා දකිනවා. මේ අනිත්‍ය අනන්තයි කියලා හිතනව නෙවෙයි ඒ අවබෝධයෙන් ඒක දකිනවා දකිනකොට තව නිවීමකට සිදපත් වේ ඒකත් අනිත්‍යයි ඒකත් අනන්තයි කියුවා කියලා අවබෝධ වෙනකොට නිවනට සිදපත් වෙනවා ඒක නිසා ඒ ආකාරයෙන් කටයුතු කරන්න කිසිම අපේක්ෂාවක් නැතුව කටයුතු කළ යුතුයි. ඒ කියන්නේ නිවන ගැනවත් අපේක්ෂාවක් ලබා ගන්නට එපා. මට අදාදම නිවන ලබා ගන්නට ඕනේ කියන ඒ අදහස තිබුණාට කමන්නේ අවස් සංහාවක් අපේක්ෂාවක් කැමැත්තක් මොකක්වත් තියාගන්න නැතුව වෙන දෙයක් කොහේ වෙච්චාවේ කියලා හිතාන භාවනා කරන්න. පසුගිය අධ්‍යක්ෂ සියල්ලම ගෙරේ තියෙනවා නම් යම්කිසි බැඳීමක් හැඟීමක් ඒ සියල්ලම දැන් නැති වෙලා ගිය නිසා දැන් ඒවෙන් ඇති වැඩක් නැහැ. අලුත් අත්දැකීමක් ඊට වඩා හොඳ අත්දැකීමක් මා ලබන්නට ඕනේ කියන අදහස ඇති කරගෙන ওই විදිහට භාවනා කරගෙන කරගෙන යන්න. එහෙම කරගෙන යාම තුළින් මේ ඇයටත් නිවන සංසීමට වාසනාව ශක්තිය උදා වෙනවා ඇති. එසේම වේවා කියලා ආශංසනය කරමින් අප මේ දේශනාව දැන් නිම කරන්න. දෙවියන් පින් දෙමු. ආකාශත්හාජි කියන පාඩේකෙම ආකාශත්හාජි බොම්මත්තා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන් දක්කන්ත ශාසනං ආකාශත්හාජි බොම්මත්තා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරන්දක් අන්ද දේශනන් ආකාසට්ටාදි බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත्वा තිරන් රක්කන්තු මං පරන්ති ප්‍රාර්ථනේ කනිමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආශවක්ඛ්‍යා මහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේකල ශීලෝම් කුසල සත්‍යෙන් මේට නිවනින් සම්සීමට වාසනාව සත්‍ය උදා වේවා අභිවාදන ශීලෙස්ස නිච්ඡං උද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්තේ ආයුවන්නෝ සුකම් බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්තේ ඉමිනාතේ සමින්ජතු සෝපත්තේවා නිවසල දේවා